අයමේව කෝ ආහුසෝ සීතිසාක අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති තං සම්මා දිට්ඨි ධම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කෞරණීය ස්වාමීන් වහන්සේ අපි මේ උපාසක මහතු සම්බන්ධ කරගෙන හැම ප්‍රාර්ථකින්ම දවසකම නිසරණෝනේ චාරිත්‍රානුකූල පවත්වාගෙන ධර්ම දේශනාවක් කියනවා. අදත් අපිට ඒ සඳහා සැලසුම් කරගත්ත අංග ප්‍රාර්ථිත දවස ධර්ම දේශනා වාරය අපි මේ වෙනකොට මේ වටිනා සූත්‍රයක් වෙන සුද්ධ වේදාල සූත්‍රය ඉදිරිපත් කරගෙන දේශනා 10ක් පවත්ලා තියෙනවා. අද අපි මේ ආරම්භය බලා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඊගාව අංකයටයි 11 අංකයටයි. ඉතින් ඒ සඳහා මේ සූත්‍රයට පාදක වෙච්ච විශාක උපාසකතුමා ඒ ධම්මදින තෙරින්නාස ළඟට ගිහිල්ලා අහනවා කතමෝච කතමෝපණායේ අරියවට්ටංගිකෝ මඟු කියලා ආර්යයන්ගේ ආර්යවනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොකක්ද කියලා හිතකින් ආර්ය අෂ්ටාංග මාර්ගය වෙනවාද කියලා. එතකොට ඒ ධම්මචින්න රහත් මෙයින් ආංශේ ආයමේව ආයමේව කෝ ආවසෝ විසාක සම්මා අට අරිය අටන් කෝ සයතිදා කියලා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය ඉදිරිපත් කරනවා. මොකද මේකෙදි පේන තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ බොහොම ප්‍රසිද්ධයි. ඒ වගේම කවුරු කවුරු දන්න කාරණාවක් වගේයි. ඊටත් වැඩිය මේ සූත්‍රයේ මුලදීම මේ සක්කා සක්කායේ කියන ප්‍රශ්නේ අරගෙන සක්කාය හටගන්නේ කොහොමද? නිරෝධ වෙන්නේ කොහොමද? මේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය මොකක්ද කියලා කලින් අහපු ප්‍රශ්නෙකට මේ පිළිතුරම මේ සූත්‍රයේ සාකච්ඡාවේ මුල් අවස්ථාවේදී සඳහන් කරලා තියෙනවා. ඒක නිසා ආයේ මේ ඔකවවුතෝ අදි විසාක අදිවට්ටන් කොමක්කෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න අටයි කියන එක නැවතත් අර මුල් ඒ සූත්‍ර සාකච්ඡාවේ මුලින් කරපු ජවනිකාවකටයි සම්බන්ධ කරන්නේ. එසේ නමුත් මෙතන ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න ප්‍රස්තාවක් ධර්ම මාතෘකාවක් පහළ වෙනවා. ඉතින් මේක ආර්ය අෂ්ටාංග මාර්ගික ගත්තා චතුරාර්ය සත්‍යයේ අන්තිම සත්‍යය එහෙම නැත්නම් ආර්ය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා අටිපදා ආර්ය සත්‍ය කියලා සඳහන් කරලා තියෙනවා. තවත් පැත්තකින් මධ්‍යම ප්‍රතිපදාව ගැන සඳහන් කරනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය සඳහන් කරනවා. ඒ වගේම තවත් පිටිකට බලනකොට සර්වඥාන්සේගේ භාවනා ප්‍රතිපදාවක් පෙන්වනකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පෙන්වලා දෙනවා කියනවා. එහෙම නැත්නම් සත්‍ය ප්‍රෝතිපාක්ෂික ධර්ම ගැන කතා කරනකොට ප්‍රෝතිපාක්ෂික ධර්ම වල කියලා පැමිණීම බුදුන්පත් වීම වශයෙන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සඳහන් කරලා තියෙනවා. ඉතින් බොහෝ විට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අර සර්වඥාහති කියන්නේ වල මූලික හරය හරපද්ධතිය කියන හරපාන. තවත් සමහර උන්තිමේම ආදාපිකාට බලාපොරොත්තු සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල්ම අංගය යන සඳහන් කරනකොට ඒ සම්මා දිට්ඨිය පටිච්ච සමුප්පාදලා සඳහන් කරලා සම්මා දිට්ඨි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒ නිසා මූලික ඉගැන්වීම් සර්වඥාසේගේ මූලික ඉගැන්වීම් ඉතාමත්ම පිටු කිරීමක් වෙනත් ආකාරයකට වෙනත් දේශනා විලාසයකට ඉනෑර පෑමක් තමයි මේ සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයට එනකොට සාමාන්‍ය සඳහන් කරන්නේ අසුතුත් පුතුඥා කියන නෑසු නොවිරු සාමාන්‍ය සංසාරගත පෘථජන වචන නෙවෙයි කො කල්යාණ පුත්තක්ඥ නැත්තම් ආර්ය සීක ආර්ය පුත්තලයන් වශයෙන් තමයි සඳහන් කරන්නේ ඉතින් සෑහෙන ප්‍රතිපදා ප්‍රතිපදා සෑහෙන අංග කීපයක් ඉදිරිපත් වෙලා ඒකේ මේනිලා තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය වගේ විසුද්ධි කීපකින් සුදුනාට පස්සේ තමයි මේ අරියස්ථාන මාර්ගයේ ඉදිරිපත් වෙන්නේ නැත්නම් නිබ්බානගාමී ප්‍රතිපදාව. තවත් පැත්තකින් මේක කියන්න පුළුවන් යම් කිසි කෙනෙකුට නිබ්බානගාමී ප්‍රතිපදාව වැටහෙනකොට එයා නිබ්බානගාමිනී වෙලා ඉවරයි. නැත්නම් නිරෝධයට පත්ලා ඉවරනට පස්සේ තමයි මේකේ හරියක නියමයක වැටෙන්නේ. ඒක නිසා චතුරාර්ය සත්‍ය ක්‍රමයට ගන්නකොට නිරෝධ සත්‍ය පෙන්ලා ඉවර වෙලයි ඒ නිරෝධ සත්‍යයට යන්න යම්ම දිට්ඨියක් හේතුනන එක සම්මාදිට්ඨියක් කියනවා. සම්ම සංකල්ප යම් සංකල්පයක් හේතුනන සම්මාතකප්ප කියලා කියනවා. ආන්නේ විදිහට ප්‍රයෝජනීයත්වයෙන් බලනකොට සම්මේ චතුරාර්ය සත්‍ය අවසාන සත්‍යයේ වැටෙන්නේ තුන්වෙනි සත්‍ය අවබෝධ කරාට පස්සේ. නමුත් මේ පෞද්ගලික සාසන පැත්තෙන් බලනකොට ලෝක සාසන පැත්තෙන් බලනකොට මේ සම්මාදිට්ඨිය නැත්නම් සම්මාදිට්ඨිය මුල් කරගත්තා වූ චතුරාර්ය ආර්ය අෂ්ටාංග මාර්ගය මාර්ගයටපත් වෙන කලිනුත් මාර්ගයටපත් වුණාට පස්සේ දෙකේදිම සම්බන්ධ වෙනවා මාර්ගයටපත් වෙන කලින් සම්බන්ධ වෙන ආකාර දෙකක් තියෙනවා ඒ සුත්තමේ ඥාන වශයෙන් සහ චින්තාන ඥාන වශයෙන් එතකොට මාර්ග ඥානපත් වුණාට පස්සේ අවබෝධ වෙන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අතරම මේ වෙනකොට ඒ පුද්ගලයාට එකකින් ඇති ප්‍රධාන වැඩක් නැහැ වැඩි වෙලා ඉවරයි නමුත් ඒ පුද්ගලයාට අවශ්‍ය වුණොත් අනුකම්පාවෙන් කරුණාවෙන් කාට හරි කියලා දෙන්න. එතකොට ඒක තමන් හදාගත්ත දෙයක් නෙවෙයි. නමුත් සර්වඥාන්සේ ඉදිරිපත් කරපු මේ සමීකරණය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉදිරිපත් කිරීමෙන් බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය පිහිටනවා. නමුත් වෙනස තියෙන්නේ එහෙම කෙනෙක් විස්තර කරනකොට ඒ පුද්ගලයාට තමන්ගේ අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂයෙන් ඒක කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඊට කලින් අර තමන් ඉවෙන් තත්ත්වකටපත් වෙන්නේ නැතුව පූර්ණ වශයෙන් නැත්තම් අඩු ගන්න. ඒක මට්ටමකටපත් වෙන්නේ නැතුව මේ සමාජික සාකච්ඡා කරනවා සුත්තමේ වශයෙන් සා චින්තාමේ වශයෙන්. ඉතින් ඒක තමයි පරියත්ති සාසනය කියලා සඳහන් කරන්නේ. ඉතින් කවුරුත් පටන් ගන්න එතනින් තමයි. ඒ නිසා මේ සම්මාදිට්ඨිය කියන සම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මේ ධර්මය බොහෝම පැතිරිච්ච ධර්මයක්. එක එක තාල වලින් එක එක දේශනා විලාස වලින් එක එක තැනින් පටන් ගන්න විස්තර කරනවා. ඉතින් අපි අද ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ මේ ආරස්ටක් මාකට් කරන සැලකිල්ලක් වශයෙන් දවසට ඉස්සර වෙලා එක එක රසයෙන් මාලාවක් විතර ගත්තාම සම්මා දිට්ඨිය. ඉතින් මේ සම්මා දිට්ඨිය සර්වඥාන්සේගේ ශාසනයේ කරුපක් නැත්තෝ කියනවා අපි ඉන්නේ සම්මා දිට්ඨියේ අනිකුත් ප්‍රතිපදාගත කරන ඇත්තෝ මිච්ඡා දිට්ඨිය. ඒ වගේම තේරෙනවා මේ මිච්ඡා දිට්ඨිය කියනකොට කොහොමදක්වත් ඒ යථාභෝධයක් ඇති ඇති දැකීමක් කොහොමදක්වත් කරන්නේ. කරණ තියෙන ලොකුම අකුසලය එහෙම නැත්නම් අභාග්‍ය සම්පන්නදී තමයි මිච්ඡා දිට්ඨිය වීම අවිජ්ජා සංග සම්ප්‍රයුක්ත වීම. ඉතින් එහෙම වුණත් ඒ භව තේරුම් ගන්න සම්මාදිට්ඨිය එනවනම් සම්මා දිට්ඨියට යම් කිසි කෙනෙක් එනවනම් ඒක නිවන හා සමාන. වටිනා ජීවිතයක ඉතාමත්ම වටිනා පෙරලියක්. ඉතින් අපි මේ වගේ රැස්ලා ඉන්නේ නැත්තෝ ඒ தত্ত্বය දැනට තේරුම් අරගෙන අපි අතින් 100% සම්මාදිට්ඨිය ක්‍රියාත්මක වෙනවා කියන එක නෙවෙයි නැත්නම් 100%ක් අවිද්‍යාව දුරු කළා කියන එක නෙවෙයි නමුත් අනුගානේ අපි සර්වඥ වහන්සේ කරු කරනවා ධර්මයේ කරු කරනවා සංඛ්‍යා කරු කරනවා සීලේ කරු කරනවා ඒ නිසා මේ සමාධිය කියන නැත්නම් හදාගන්න ඕනෑ කියන පැත්තේ ඒක තමයි මේ අපි එක එක්කෙනෙක් තුළ ඒ තියෙන්න ඕනේ කරන සති සම්පජාඤ්ඤයට ඊදියෝ තප්ප බයලජ්‍ය දෙකට ඉන්දිය සංවරයට සීලයට හේතු වෙනවා. ඉතින් ඒක අමතක වෙච්ච ඒක යටපව් වෙච්ච පාගගත් වෙලාවක තමයි අපි මේ ගත කරන යෝගාවචර ජීවිතය පිළිබඳ පැවිදි ජීවිතය පිළිබඳ කතා කරන්නේ. පුංචි පුංචි කාරණා අපහාපේ තනකාක වෙනවා. අච්චර අර වටිනා විශාල මේ ධර්මය හොඳදී අපතක කරනවා. ඒක නිතර මතක තියාගන්න ඕනේ සම්මාදිච්ඡය යම් කිසි කෙනෙකුට ඇති වෙනකොට මෙතන ඉන්න මේ පිස්ස කවුරක්වත් ඉතර නෙවෙයි මේක ඇතිලා. ඒක තනියම අහම්බෙන් වගේ නොසිතු නොවිරු ආකාරයට නොපැතු කෙනෙක්ගෙන් හේතු වෙනවා. ඒ තරමට මේක ඒ ධර්මතාවයක්. ඒ නිසා අපි මේ දේඛාගමත් බලාපොරොත්තු වෙනවා. කොයි තරම් මිත්‍යා දෘෂ්ටිකව එහෙම නැත්නම් වැරදි ක්‍රමෙන් ගත කරත් ඒ පුද්ගලයාට ඕන වෙලාවක මේ සම්මා දිට්ඨියට හැරෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා සංසාරෙට බඳින ප්‍රධාන ප්‍රපංච ධර්ම තමයි තණ්හා මාන දිච්චි කියලා කියන්නේ. ওই තණ්හා මාන දිච්චි කියන තුනේ ලේසියම කඩන්න පුළුවන් දිච්චිය තමයි. ඒක සෝවාන් මාර්ගයෙන් කරන්නේ. ඊට පස්සේ තමයි මාන තණ්හා දෙකයි. ඉතින් අපි අර කාළඟ හරි තණ්හා මානෙ තිබුණත් ඒ පුද්ගලයා දෘෂ්ටිය දිච්චිය පිළිබඳව සැලකිලිමත් නම් හිතා ගන්න ඕනේ. හරි පෙළ ගැස්මක් තියෙන කෙනෙක්. තාම මාන්නේ තියෙන පුළුවන්. තාම සංහාව තියෙන පුළුවන්. නමුත් දිට්ඨිය පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒක ඒ දහන හර්ධන හර්ධේ හර්ධන තිබේ වටිනාකමක්. නිසා තමනුත් මතක තියාගන්න ඕනේ තමන් වශයෙන් මේ ආධ්‍යාත්මික ගමන යනකොට තාමත් තණ්හාවේ අඩුපාඩුකම් තියෙනවා. ඒ වෙනස්තම් මානක්කාරකම් මෙනුම් කිරුම් වශයෙන් ඉහළ පහළ තත්ත්ව තියෙනවා. නමුත් අඩු ගන්න දැනෙනවා නම් මේ ඔක්කොටම හේතුව මේ දිච්චයයි ඒකනම් මම පුළුවන් තරම් සුද්ධ කර ගන්න ඕනේ කාගේ කාට බඳලා හරි කරන්නේ. අන්නේ විදිහට මේ දෘෂ්ටිය පිළිබඳව මේක ප්‍රඥාගතික චෛතසිකය. ඒ ප්‍රඥාගතික චෛතසිකයට තරදීලා කටිපටනැත්තෝ මේ ඈත ඉතිහාසයේ අවුරුදු 30 40 ඇතුළත බුද්ධ ධර්ම ආගය කරනවත් වැඩි බුද්ධ ධර්මයට යෙදিলা බහැරකට කරනවත් වැඩි. ඉතින් ඒක නිසාමතෝ මේ සර්වචක්‍රමංචේ පඤ්ඤාවත්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා වචනයක් සිංහක දේශනාවක් කරලා තිනවා. නමුත් මේ ලංකාවේ ඒ ශාසනයේ අභාග්‍ය සම්පන්න අන්ධකාර යුගයේදී උගාක් වෙලාට මේ ප්‍රඥාගත භාවය වෙනුවට සද්ධාව ඉස්සර වෙලා ආගමක ස්වරූපයකට මේක හැරුණා. මොන කවදා හරි බුද්ධ ආගම වෙනුවට බුද්ධ ධර්මය මතුවෙන්න නම් ඒ සද්ධාවෙන් තමයි කටයුතු කරන මේ ආගම තුල මේ ආකාරය තුල තියෙන මේ පටිනාදී ප්‍රඥාවෙන් දකින්න. දැකලා මේ ප්‍රඥාගතික දී ලබා ගැනීම සඳහා පෙරමුණවන්නා වූ සම්මා දිට්ඨිය ගැන නිතර සැලකිලිමත් වෙන්න ඕනේ මේක දෙන්නේ කා සම්බන්ධ බණක් නෙවෙයි. දෙන්නේ කෙක් කරන්න බෑ. දිට්ඨිය ඒ ඒ කෙනාට පෞද්ගලික ශාසන බලපාන දෙයක්. නිතරම බලන්න ඕනේ. දිට්ඨියේ ඍජු වෙන්නේ වැඩ. ඉතින් දිට්ඨිය හිතුවීමේ වැඩවලදී ප්‍රධාන වශයෙන් පෙළලා දිර තියෙන්නේ ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණය කරනකොට අසුතං සුනාති සුතං පරියෝදපේති කාංකං විතරති දිට්ඨිං උච්චකරෝති චිත්ත මනස පසීදති කියලා බුදුහාමුදුරෝ කාරණා පහක් පෙළගස්සලා තියෙනවා. එකෙන් කාංකං විතරති දිට්ඨිං උච්චකරෝති කියන විදිහට අපි ළඟ තියෙන දිට්ඨිය චපලයි. අපි ළඟ තියෙන දිට්ඨිය වංකයි. ඉතින් ඇද කුද සාහිතක්. ඉතින් අර බණහන කොට අනකොට ඒක ඍචු වෙනවා. ඍචු රේඛාව තමයි ලක්ෂ දෙකක් අතර තියෙන කිචීප තුල. ඍජු වෙන්න වෙන්න සුඛපතිපතාවට. කිපා විඥානවට. වංක වෙන්න වෙන්න චපල වෙන්න වෙන්න දන්දා ප්‍රතිපදාවට වෙනවා. දුක්ඛ ප්‍රතිපදාවට වෙනවා. දන්දා විඥාවට වෙන නිසා මිච්ඡා සම්මාදීච්චිය. හැම වෙලාවෙම සුද්ධ වෙන්න ඕනේ. මේ සුද්ධ නොවුනොත් ස්වභාවයේ චපලකම ප්‍රතිචපලකම විචිත්තයි. හැම වෙලාවෙම සුන්දරයි. సౌందర్యාත්මකයි. ඍජු බව මේ කාර්ය කෘත්‍යයේ සූර වුණාට ඒ පෙත ලස්සන. ඒ නිසා කලාකාරයෝ ඒ මේ තිවංක කියයි එහෙම නැත්නම් ලලිත කලා කියයි ඔය සෑම දෙයකම තියෙන රේඛාවේ චපලකම. චපලකමේ තමයි මේ ලස්සන සුන්දරත්වය ලියවල් හැදෙන්නේ. ඍජු රේඛාව ගමන් කරපු කෙනත් ඩීලින් කරන්න දැන ඍජු රේඛාව තමයි ලේසිම පැන කියලා කියන එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා කෙනෙකුට නිතරම ඒ සඳහා යෙදී ගත කරන්න ඕනේ. මම යන පාර ඒ වගේ ඍජු පාරක් කියලා. අනේ සම්මා දිට්ඨිය ගැන කතා කරනකොට මිච්ඡා දිට්ඨියත් එක්ක සංසන්දනය කිරීමේ සෑහෙන අදහසක් ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම සතුටක් ඇති කර ගන්න පුළුවන්. මිච්ඡර ලෝකේ වැඩි ප්‍රතිශතයක් ජනගහණය මිත්‍යාදිච්චට බැඳිලා ප්‍රජාතන්ත්‍රවාදීව දිනලා ඒකට ලෝකය හදාගෙන නීති හදාන, සල්ලි හදාගෙන යත්තල පාස්මක් දාන යද්දී අපි මේ සුළු පිරිසක් කොහොම හරි කමන්නේ ඒගොල්ලත් එක ගැටෙන්නේ නැතුව ඒ මලකින් රෝග ගන්නවා වගේ ඒකමුත් සාරය අරගෙන සම්මාදිට කටයුතු කරනවා. නමුත් ඉච්ඡාදිට වටනවා ලේසි. මේ සම්මාදිට අමාරු. මේ සිද්ධ කරගෙන යනවා. ඒ නිසා මේ සම්මාදිටිය දැනට තමන් පෝෂණය කරන ප්‍රදේශය බොහෝමත්ම ජලින් අගය කෙරුවොත් ඒ පෙතට වැඩිච්ච හැම කෙනෙකුටම මේක වැඩි ගෞරවයෙන් සැලකනවා. ඒ වුණාට ඒ අර සම්මා දිට්ඨිය පවා සර්වචක්‍රහන්සේ පවා පිළිරන් තියෙනවා පරිණාමයක් සිදු වෙනවා. ක්‍රමික පරිණාමයක් සිදු වෙනවා. ඒ පරිණාමය තුළ වර එක මේ සම්මා දිට්ඨිය සාසවා පුඤ්ඤ භාගියා පදිවිපක්ඛා කියන විදිහට ආශ්‍රව සහිත සංසාර ගමට අවශ්‍ය කරන භව සම්පatti නම් උපදී ලබා දෙන සම්මාදිට්ඨිය පාඩපත් නැහැ කියන පින්කම් කිරීම කියන අදහස මේ උපදී උපදී උපයෝපාදාන කරන මම ඉස්සර මෙන්න මෙහෙමයි හිටියේ දැන් මම මෙතනයි. මම දන් දුන්නේ නැහැ දැන් දන් දෙන කෙනෙක්. මම මේ දෙන දානයත් මේ අනික් අය වගේ නෙවෙයි මේ කාර්මිතා ශීර්ෂයෙන් දෙන්නේ. එහෙම නැත්නම් ඉස්සර මම සීල් රැකේ නෑ. මම දැන් සීල් රකිනවා. ඒ සීල් මම අංගලා කරනනේ ප්‍රසිද්ධියේ එන්නේ එන දිනුලට කරගෙන යනවා. කෙලෙස් සීලෙ පිටපතව අල්ල බදා ගන්නවා. ඒ වගේම සමාධියක් තියෙනවනේ. සීලකට වැඩිය හොඳයි. ඒක ඉස්සරවට තිබුණා දැන් තියෙනවා. මට ඊ පරියන්ක තිබුණා අද තිබුණා කියලා. ඒක උපේපාදාන කරන නැත්නම් විපස්සනා උපේපාදාන කරන කොයි දෙයකට සම්මාදිට්ඨිය පරිණාමයක් හිත වෙනවා. නමුත් තාම භව පැත්ත. සංසාර පැත්ත. ඉතින් ඒ එහෙම සම්මාදිට්ඨියක සර්වඥයන් සඳහන් කරනවා සම්මාදිට්ඨි දික්කාය ද්වයං වදාමි කියලා. සම්මාදිට්ඨිය ජාති දෙකක් තියෙනවා. එකක් තමයි ඔය පිටිතේ පින් අතේවල. එහෙම නැත්නම් පින් කුසල්. එහෙම නැත්නම් සංසාර ගමනේ මේ භව සම්පත්‍ය ඇති කරගන්න දෙන්නේ. ඒක කරලා ඒක කෙලපැමිණෙනකොට මුදුපත් වෙනකොට අත්තිවික්ක වේ සම්මාදිට්ඨිය අරියා ලෝකුත්තර මාර්ගංග. අරියා අනාශව ලෝකුත්තර මාර්ගංග. අර ලෞකික වූ උපදිවේපක්ක වූ සංසේ සම්මාදිට්ඨිය ආශව සහිත සම්මාදිට්ඨිය කියවලා කරලා ගෙමක් කරලා කරලා කරලා මුදුන්පත් වෙච්ච වෙලාවට ක්‍රමයෙන් අසියුම් භවත ජවාදමනි ඡේවෙමි වැයවෙමි ගිල ගිල ගිල මුදුන්පත් වෙනවා තමයි මේක ආර්ය වූ අනාශ වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වලටපත් වෙන්නේ. ඒක නිසා හැම කෙනෙක්ම සති සම්පජාඤ්ඤයෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම මේ සම්මාදිට්ඨියේ පිරිසිදු වීමක් චුණු භාවයක්පත් කරගන්න. ඒ චුණු භාවයටපත් කරනට අනිවාර්යයෙන් මේ පුද්ගලයාට දික්ඛිය පිරිසිදු වුණාට මාන්නේ ඊට වැඩිය අද මම හොඳයි ධාරයට වැඩිය මම හොඳයි කියලා එන්නේ කිව්වා. එහෙම නැත්නම් මේ වඩා අකුණත සම්මාදිට්ඨියට වැඩි ආශාවක්. අර මුදිතු වෙච්ච නැති වංක සම්මාදිට්ඨියට අඩු ආශාවක් ඇති. ඉතින් මේක වැරද්දක් නැහැ. මේව නැතුව එකපාරටම 100%ක් සම්මාදිට්ඨියට යන්න බෑ. එහෙම පටන් ගන්නකොටම එකවරම ප්‍රපාතයක් මේක නෑ ක්‍රමයෙන් ක්‍රමයෙන් බහකට. පෞද්ගල දවසක් යර පහළ වැඩමුළුවට ඒ පහරාද සූත්‍රය ඉස්රායිල් කකට ඉති පහරාද අස්රින්දා කියනවා මේ මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්ය අద్భుත ධර්මයක් තමයි අනුකුබ්බ නින්නෝ අනුකුබ්බ පොනෝ අනුකුබ්බ අබ්බහාරෝ න ආයතිකේනේව පපාතෝ අනුපූර්වයෙන් ප්‍රවණතාවයක් තියෙනවා ගැඹුරු වෙනවා අනුපූර්වයෙන් නැඹුරු ප්‍රතියක් තියෙන එක පාරම ප්‍රපාතයක් නැහැ සර්වඥය සඳහන් කරලා තියෙනවා මේ ශාසනයේ අනුකූප ශික්ෂා අනුකූප ක්‍රියා අනුකූප ප්‍රතිපදාන ආයතකේනේව අපාත මේක ශික්ෂාවෙන් ක්‍රියාවෙන් ප්‍රතිපදාවෙන් ක්‍රමයෙන් දිනුනලා නම් මිසක් ඒක පාට අරිය තිබ්බ ගමන් මේ නිවන් හම්බ වෙන්නේ නැහැ ඒක පාට අරිය තිබ්බ ගමන් ඒ අරියා අනාථවා ලෝකුත්තරාමං කතා කියන කම්ප වෙන්නේ නැහැ. ඉතින් නමුත් අර යම් වෙලාවක වෙනදාට වැඩිය පුංචි සම්මාදිට්ඨියක මේ ඍජු වීමක් වුණොත් ජීච්චින් උජ්ජු කරෝති කියන විදිහට මේ පුද්ගලයා අයියෙන් කතා කරන්න පටන් ගන්නවා. අනිත් ඔක්කොම ඕඩියෝ අනිත් ඔක්කොම අන්ධකාරයෝ අනිත් ඔක්කොම අන්ධයෝ මේ වැඩ කරන්නේ මෙහෙමද කියලා මේ සංසන්දනය කරන්න ගිහිල්ලා කටමැදට තවන්න. ඒක වලස්සන්න බැරි කියක්. නමුත් ඒක උපහාසයක් විතරයි කියන්නේ මොකද මේ පුද්ගලයා තමන්ගේ මාතීකටයි පැටලෙනවා. හැම වෙලාවෙම මේ විදිහට සම්මාදිට්ඨිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉදි කිරීම තමයි අපි සතර සතිපට්ඨාන කරන්නේ. ඒ ඒක තමයි හිතුවා ප්‍රසිද්ධ සූත්‍රයක සාධක සූත්‍රයක් වශයෙන් අරගෙන මේ සම්මාදිච්චයේ අර කියන ශාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේ පක්කා කියන තැන ඉඳලා අනාසවා අරියානාසවා ලෝකුත්තරා මක්කා කියන තැනට කෙනෙකුගේ පෞද්ගලික සාසනය තුළ දිනුනේ නැහැට බලනකොට සර්වඥාන්සේ ඉදිරිපත් කරපු අනුගහිත සූත්‍රය බොහොම හොඳ පියවර පහක් පෙන්ලා දෙනවා. පංචේ වික්‍රයන්ගේ අනුගහිත සම්මාදිච්චි චේතෝඵල විමුක්ත්‍යාච චේතෝඵල විමුක්තානි සංසාරය. පඤ්ඤාඵල විමුක්ත්‍යාච පඤ්ඤාඵල විමුක්තානි සංසාරච කියලා මානෙන්නේ මේ දැනට Taman ළඟ තියෙන සම්මාදිච්චිය පස්සාකාරයකින් අනුග්‍රහ කළොත් ඒ පුද්ගලයාට චේතෝඵල විමුක්තිය හෝ නියුත්තානි සංස ලබන්න. නැත්නම් ප්‍රඥාඵල විමුක්තිය හෝ ප්‍රඥාඵල විමුක්තානි සංස ලබන්න පුළුවන්. ඒ කියන්නේ සමත මාර්ගයෙන් මාර්ගඵල ඥාන ලබන්න පුළුවන්. නැත්නම් විපස්සනා මාර්ගයෙන් මාර්ගඵල ලබන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමන් දැන් ඉන්න තැන ඉඳලා ඒ කියන ඒ කියන්නේ ආසභා උපදිවේ පක්කා කියන පැත්තන ඉඳලා අනාථවා අරිය අනාථවා ලෝකුත්තරා මක්ඛංකා කියන පැත්තට යන්න අනුග්‍රහ කළ යුතු ආකාරය. මේ අනුග්‍රහ කළ යුතු ආකාර පහ සර්වචනාංශේ සම්මාදිට්ඨිය ඇති කෙනාටයි වෙන්නේ. ඉතින් මෙතන දීවර්ත්‍ය අර ඉස්සල මම මම කැමති මතක් කරන්ද ලොකු සාංශේ බණ කියනකොට කොහොම ගා බරකාරකුව යාපු කාරණාවක් ඒ මොකද කෙනෙක් විහිිත සම්මා හෝ මිච්ඡා හෝ දිච්ඡගත වෙන්නේ ඉස්සර වෙලා ඒක පියවර තුනක් පහු කළා මේරිච්ච අවස්ථාව තමයි දිච්ඡගත අවස්ථාව. ඊට ඉස්සෙල්ලා චිත්ත අවස්ථාව කරනවා ඒකත් ඉස්සෙල්ලා සංඥා අවස්ථාව. නිසා යම් කිසි කෙනෙක් මිච්ඡා දිච්ඡයක ඉන්නවනම් එයා මේ මිච්ඡා සංඥාවෙන් මිච්ඡා මිච්ඡා සංඥා කියන්නේ එහෙ මේ යන හිතිවිලි වගේක් හුදු සලකුණක් වෙනවා. මේක හරි අර කරයි. අන්නේ හුදු සලකුණ ආවට ගියාට හිත ආය හොදලා ගන්න. ඉතින් ඉතර මිනිස් විලියනන මේක හිත විලක් විතරයි. නමුත් චිත්ත අවස්ථාව කියලා කියන්නේ මේ හිත වෙන්න බොහෝකට නිතරම බහුත වැඩි ඡන්දින් එනවා. නිතරම ඒකම කලපතියන් වෙනකොට කියනවා ඒක චිත්තගත. චිත්ත අවස්ථාව නැත්නම් චේතන වශයෙන් එහෙම නැත්නම් අන්වේ ඥාන වශයෙන් ඒක බැසගත්තා කියලා. ඒකෙත් බොහෝ කල් ගියාට පස්සේ මුල් බැසගත්ත පස්සේ තමයි ඒක දිච්චගත. සංඥා චිත්ත දීඨි. ඒ වගේම තමයි සම්මාදිට්ඨිය ගත්තා අපි අනිච්ච සංඥා අසුභ සංඥා සුඛ සංඥා ආදි වශයෙන් කියන අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ කියන මේ මේ ගත යුතු නියම සංඥා කීයදී අපි නිච්ච සංඥා සුඛ සංඥා සුඛ සංඥා ආත්ත සංඥා ගන්නවා ඒ සංඥාවල් දෙකේ හිත කොච්චර එහෙම පයින්වද කියන එක යෝගාවචරයට හිතා ගන්න බැරි තරම් සූක්ෂම සිද්ධියක්. නමුත් යෝගාවචර මේකෙන් අනිච්ඡාදී සංඥා ඒ සම්මා වශයෙන්ොත් නිච්ඡාදී සංඥා මිච්ඡා වශයෙන්ොත් පෙරගස්මක් දැක්කවීම දැක්වීමක් කරනවා දැක්කවීමකුත් කරනවා. කරගෙන කරන ගිලේ යම් වෙලාවක අපිට හිත අරමුණට ඒකාග්‍ර වෙනකොට නම් මේ අනිච්ච දුක්ඛ අනස්ස සංඥා ප්‍රකට වෙනවා අනිත් නැති සමාධියක නැතිලාට අර නිච්ච සුඛ සුභාර්ථ සංඥා අනිවාර්යම වහයි මෙන්න මේ විදිහට ගිහිලා ගිහිලා තමයි මේ සම්මා දිට්ඨියට වැටෙන්නේ අන්න එම සම්මා දිට්ඨිය වැටුණට පස්සේ තමයි දන්නවනේ වරින් වර වරින් වර හෝ මේ පුතුන් සත්‍යයි සම්මේ සත්‍යයි සංඛ්‍යා සත්‍යයි ඊටස්නේ කෙරෙහි ඇති විශ්වාසයේ සීල පිටමතට විශ්වාසයේ එන අධ්‍යක්ෂයන් සහිත කෙනෙක් නම් ඒ සම්මාදිට්ඨිය සීලයෙන් සුතයෙන් ධර්ම සාකච්ඡාවෙන් සමතෙන් විපස්සනායෙන් අනුගත කරන්නේ. ඉතින් ඒ අනුග්‍රහ කිරීම සඳහා තමයි අපි මේ වගේ එක තැනකට එකතු වෙලා එක වාලයක් ඇතුළත වෙලා එකතු වෙලා පුළුවන් තරම් සීලයක ඉඳගෙන මේ ආකාර බණ අහමින් බණ දේශමින් ඒ වගේම ධර්ම සාකච්ඡා කරමින් සමති දර්ශන භාවනාවර. එනිසා ඒකට අපි පූර්වාකර්ෂය. අපි මේ කරගෙන යන වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහය කියලා කියන්න පුළුවන්. නමුත් මේ අනුග්‍රහ කරනකොට මේ සම්මා දිට්ඨිය වර්ධනය ආරම්භක තැන එහෙම නැත්නම් පරිපලක සඳකඩ පහන වගේ ආරම්භක සම්මා දිට්ඨිය කියන්නේ කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය. නැත්නම් කම්ම සම්මෝහය කපහැරී ඉතින් මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය අනිවාර්යයෙන්ම වැටෙන්නේ සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිගේ පක්කාපත. ආශ්‍රම සහිතයි පින් අතයි කුසලතාවය වැඩෙන්නේ උපදී ඇති කරව. ඒ නිසා මේ කර්මය කර්මඵලය කළ කළ දේ ඵල ඵල දෙක වශයෙන් තීරුම් අරගෙන පිළිපදින ගතිය තමයි ආරම්භය. ඉතින් ලෝකයේ ආගම් වලින් බුද්ධ ආගමත් හින්දු ආගම දෙකම මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය පිළියරක්. මේ දෙකොල්ල මේ නිසා මේ ව්‍යාපාරින් වලකිනවා හොඳ දේ කරනවා ඒ නිසා සදාචාරය පිළිබඳව වගවීමක්. අනේ දේවවාදී ආගම් වල තියෙන්නේ මේ දිව්‍යඥාන්සේගේ දඬනීති සංග්‍රහයට විරුද්ධ වීමේ බය අනුවයි මේ හොඳින් ගත කරන්නේ එහෙම නැතුව මේ ලෝකේ තමන්ට තේරෙන හොදක් නරකක් නෑ. ඒක දෙයියන්ට තමයි තේරෙන දෙයියන්ට විධාන කරලා තියෙනවා. නමුත් මේ කම්මස්කත ඥාන සම්මාදිට්ඨිය කියන එක නා තමන් තුළ තියෙන සම්මාදිට්ඨියක් අනුවයි එකල කළ දේ ඵලඵල දේ හැටියට චාරිත්‍ර වාරිත්‍ර දෙක තියෙනවා. ඒ මොත් චාරිත්‍ර කිරීමත් වාරිත්‍රයෙන් වැළකීමක් තමයි පුතකනේ කරන්නේ. මේනොත් අවධාරණය කියලා කියන්නේ චාරිත්‍ර කිරීමට වැඩි ඉතාමත් වැදගත් තමයි වාරිත්‍රයෙන් වැළකීම. කළ යුතු දේ කරනවට වැඩිය මුදම දේ ඔන්ට වඩා අධි කුසලයේ තමයි නොකළ යුතු නොපනක්කන් නොකර ඒක හරියම. ඇත්තටම කියනවා නම් අපි නොකළ යුතු නොපනක්කන් නොකර ඉන්න ඕන නිසා තමයි හොඳ දෙයක හිතියොත. හැම වෙලාවෙම අමාරුයි හොඳ දෙයක හිතේ දීමට හිතාලව. මොකද හොඳ දේවල් අර ඍජු පෙත වගේ විචිත්‍ර. ඒක චපල. ඉතින් ඒ නිසා ඒක හිතාල වෙන්නේ නැහැ. නමුත් අපි බයක් ඇති කරන මේක නොකළොත් ඒ වෙනුවට කරනවා නම් කරන්න තියෙන මේට වඩා වංක මේට වඩා චපල මේට වඩා පෞසික වෙන දේවල් නිසා පවුන කරනවා ආදාසෙන් ඉඳගෙන හිටියත් භාවනා නොකරත් මහපතිනවා කර්මසගත ඥාන සම්මාදිට්ඨිය හැටියට ඉතින් මේ කර්මසගත ඥාන සම්මාදිට්ඨිය දිනු පවුණු කරගන්න නම් ඉතින් බැවිලා තියෙන කෙනේ අර විදියට සීලයට පිහිටක් පිහිටන්න පුළුවන් නේ එයාට විතරයි වෙන කිසිම කෙනෙකුට ඇයි සීල් රකින්නේ කියන එක තේරෙන්නේ නැහැ මොකද මේ ඉපදිච්ච ලෝකේ අපි සැප විඳිනවා. ඒව නැත්නම් ඒකට කියන්නේ උච්ඡේද දිච්ඡේ කියලා ණය වෙලා හරි කමන්නේ සැප විඳපල්ලා මැරෙන්න වෙලා ගෙවන්න බෙදී උඹලට. එසක් කිව්වර බොරු කිව්වර කමන්නේ මොනවා හරි කරලා වෙලා සැප විඳීම සඳහා නැත්නම් කන්නාමාන දිච්ච වැඩිම සඳහා කටයුතු කර. නමුත් කම්මස්කත ඥාන සම්මාදී කියන එකකට අදාචාරාත්මක වගකීමක් තියෙනවා. මේ පුද්ගලයා කටයුතු කරන්නේ කර්ම කියන දේ පිළිබඳ වගකීමක්. අන්න ඒක ජීවන පවණු කරන්ඩ ශීලයක පිළිටන්න ඕනේ. ඒකට සර්වඥාන්සේ අපිව අපිව බැඳ ගන්න ක්‍රමයේ තමයි අපිට බැඳීමට සුදුසු ක්‍රමයේ තමයි පෙන්නලා දෙන්න තියෙන්නේ සමාදාය ශික්ෂිත ශික්ෂාපද. ශික්ෂාපද යන්නේ යෙදී සමාදන් වෙලා කටයුතු කරන්නේ. එහෙම නැතුව වරදණ්ඩයක් විදිහට දීචෝදීන් සර්වඥාන්සේ පනවලා ඉල්ලගෙන සමාදන් වෙලා රකින්න. ආ මෙහෙම රකින්න කිනාට සීලය අනුකයිතේ සිට. නමුත් ඒක දුෂිත පිරිසක් අතර විෂම ලෝකේ සමහිත පාර්ථනක දේශි නැහැ. ඒ නිසා ඒ පුත්‍රයාට නිතර මේ බණ ඇසීම් ධර්ම සාකච්ඡා කිරීම ආදී ක්‍රමවලින් සත්පුරුෂෝ එකතු වෙලා යෙදී ගත කරනවා. නැත්නම් මේ සීලේ කැඩෙන පැත්තටයි අපේ රසායනික ශරීරය හැදිලා තියෙන්නේ. හිත හැදිලා තියෙන සංසාරේ හැදිලා තියෙන මාර්ග පාක්ෂික ධර්ම. ඉතින් ඒ නිසා අපි බණ අහිමින් ධර්ම සාකච්ඡා කරමින් ගත කළේ නැත්නම් අනිවාර්යයෙන්ම තම තමන් වශයෙන් හිත නන්නත්තර වෙනවා පිළිස වශයෙන් සාපේක. සමන්තාන තපෝසුකෝ කියලා ඒ බණ අහිමේ පැති දෙකක් එකක් තමයි අර කලින් කියාපු පිටාන ගන්නපතක් තමයි ලැබෙනවා. අනිත් එකේ යෙදී ගත කරන කට්ටිය නිතර එකට රැස් වෙනවා. ඒකට සාකච්ඡා කරන එකට මේ. එතකොට තේරෙනවා අපි සුදු පිළිසය මායයට විරුද්ධ යුද ප්‍රකාශ කරලා අපි ගරිල්ලා සටනක මෙහෙවන. මෙහෙවීම සඳහා අපි වරින් වර අනිවාර්යයෙන්ම පැරක් ඇතුලේ සාකච්ඡා කරා. අනේ <clears throat> කරන ක්‍රම දෙක තමයි ධර්ම සාකච්ඡාව සහ ධර්ම දේශනාව. අනේ දෙකේදී තමන්ට ඒ සැකසුරු පිළිම් ඒ ජීවිතය කර ගැනීම කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ ධර්ම දේශනාව සහ සාකච්ඡාවත් නිතරම සමත භාවනා විදර්ශනා භාවනා උනන්දු කරනවා. එහෙම නැත්නම් නිකන් ධර්ම සාකච්ඡාව සඳහා යන සාකච්ඡා නෙවෙයි හැම වෙලාවෙම කුසල ඡන්දය පහල කරන විදිහට බණක් භාවනාවක් දිනු කරන පැත්තට යන සාකච්ඡාවක්. එතකොට ඒ කෙනා ඒ ධර්ම සභා මණ්ඩපයේම ඒ සාකච්ඡා ශාලාවේදී මේකට කුතුහල ශාලා කියලා ඉස්සර කන්සප් ප්‍රචාශාලා නෙවෙයි කුතුහල ශාලා කියනවා පාවිච්චි කළා කියන්නේ එතන තමයි රැකයක් පොකුසක් තියෙනවා නම් අපි සාකච්ඡා කරන තැන එතනම භාවනා මධ්‍යස්ථානයක් කරනවා. එතනම කට්ටිය වාඩි වෙලා සමත භාවනා විදර්ශනා භාවනාවක්. වඩන්න වඩන්න වඩන්න ඒක නම් තේරෙනවා අර සාසවා පුඤ්ඤ භාගියා උපදිවිය පක්ඛා කියන කුසල් වල අධි කුසල. එහෙම නැත්නම් දන් දීම් පරෝපකාර සේවාවල් කටයුතු කරනට වඩා පව නොකර සිටීමෙන් සමත විදර්ශනා භාවනා වැඩි වීමෙන් පුදුමාකාර උසස් කුසලයක් කරගන්න පුළුවන් කියන එක ඒක නාට්‍යයකට පටන් ගන්නවා. ඒ නිසා ඒ පුද්ගලයාගේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ක්‍රමයේ එයාට නොදැනි සමත සම්මාදිට්ඨිය ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ කියන්නේ එක තැනක වාඩි වෙලා මේ සත්පුරුෂ පිරිසක් එක්ක විවේක තැනක වාඩිලා ඉන්නකොට දැනෙන කායික සුඛයක්. ඒ වගේම වේදනාවල වෙනසක්, සංඥාවල වෙනසක්, සංස්කාරවල වෙනසක්, විඥාණය වෙනසකුත් තියෙනවා. සමත මට්ටමෙම තියෙනවා. ඉතින් ඒ කියන්නේ හිතේ එකලස ඇතුලේ තියෙන හිතවිලි දහතේ නූප හිතවිලි දැන් ඒක ගොනුවක් ඇති. ඒකාග්‍රතාවය කියලා මේකට කියනවා. ඉතින් මේ ඒකාග්‍රතාවය ඇති වෙන්නේ ඉස්සර වෙලා හරප්පට්ටියක ඉන්න හරක් ගන්න මෙච්චරයි කියලා දන්න මිනිස්සයා ඉතින් හරප්පට්ටිය එන ගලකුවාට ඒ හරක් අතර වර්ගීකරණය කරලා මෙවුන් දෙන්න මෙවුන් පට්ටිකොන්නු මේ මෙවුන් නාඹෝ කියලා තේරුම් ගන්න හරියට පත්‍ය සංවිධානය කරන මාංශය වැඩි පස්කොරසයක් තව පාලනේ දක්වන. ආන්නේ වගේ තමයි හිතේ පරස් දෙන්නේ මේක හරක් වගේ ඉන්නවා. මේ කට්ටිය ක්‍රමයකට දාගන්න එක තමයි සමත භාවනාදී කරන්නේ. කෙරුවට පස්සේ දුමාකාර වෙනසක් අර ඒ ගවරැලින් මැච් කරගන්න. අන්නේ සමත පක්‍රම දැනගෙන සමත උපක්‍රමට අනුග්‍රහ කරනවා සමත අනුග්‍රහය කියලා මේක විසුද්ධි මාර්ග වගේ පොත්වල සප්පාය කරුණු 10කින් පෙන්නනවා සමත භාවනා කරන කෙනා මෙන්න මේ අවශ්‍ය කරන සප්පාය කරුණු පෙන්නලා දීලා අතන මේ භාවනා මධ්‍යස්ථාන දෙනවයි කියලා කියන්නේ මේ වගේ අපි වෙන දුන් අත ගන්නවා කියලා කියන්නේ වෙන කාලසටහනක් කරනවා කියලා කියනවා සප්පාය කරුණු තමයි මේ සප්පාය කරුණු දුන්නාට පස්සේ ඉත නැවත නැවත සමාධියට ගියාට පස්සේ මේ ප්‍රතිපක්ෂ විගමනයේ ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය කියලා කියනවා. ඒ ප්‍රතිපක්ෂ වූ නීවරණ ධර්ම තප්පරයකට හොකමන්නේ. යටපත් වුණොත් ඊටාම ගැඹුරු ධර්ම කොටාශයක් මෙතෙක් නොදැක්ක ධර්ම කොටාශයක් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. සුපාකටෝ භවෙය. සුප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාට අර එහෙන් කණින් ආසෙන් දිවෙන් කයින් ආදි වශයෙන් විඳපු යාමිෂ සුඛේ වෙනුවට ඒ නිවන ධර්ම දුරු වෙනකොටම මතුවෙන ඊරාමිෂ සුඛය පුදුමාකාර වෙනසක් ඇති කරනවා. එතකොට සැක හිතෙනවා ඇයි මෙච්චරක් මේ ලෝකයා නන්නත්තර වෙලා දවස අසත්‍යයෙන් අසම්මෝහයෙන් අසත්‍යයෙන් සම්මෝහයෙන් යුක්තව ගත කළ මේ කාමයටම ඇදී. රූප සත්වයටම ඇදෙන්නේ. ඇදෙන්න ඕනේ. නමුත් මේ ඇයි වරින් වර හෝ මේ නිර්ආංශ සුඛය ඇති කරලා දෙන්නේ නැති කියලා ඒ සමත සම්මාදිට්ඨිය තමයි ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්න. ඒ ශක්ති ප්‍රමාණ. අනේ සමත සම්මාදිට්ඨියට ලං වෙනකොට ඒ පුද්ගලයා මේ දස සප්පාය කරනු ආවාස කුල භෝජන භාෂ සප්පාය ආදි වශයෙන් හැම පැත්තෙම සප්පාය කරන සප්පේලා දෙන එක සම්මත අනුග්‍රහිතය කියලා කියනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ භාවනා මධ්‍යස්ථාන සංකල්පයේ තියෙන මෙන්න මේ සම මේ අනුග්‍රහිතය ආරම්භය තමයි. එතෙන් දෙන්නේ ඒ අනුග්‍රහිත ඊළඟට ඊළඟට වෙලා ඒකෙදී සීල දෙක අප කරලා තමන් වශයෙන් ඒ කැමැති මනාපකම් කියන අනිකුත් සමගිය භාවනා කරන අයත් එක්ක විවස්ථාවකට එළඹෙනවා. අපි මේකෙදී මේ මේ විදිහට කාලකටහනක් නිසද්ද භාවයක් අල්පේච්ඡ ගතියක් එකිනෙකාට ගන්න කොට ගතිය සමගියක් ඇති කරගෙන පුළුවන් තරම් මේ සමතේට අවස්ථා ලබා ගන්න. ඒ මොකද ඒ සප්පාය කරුණු ලබා ගන්නවා කියන එක නැත්තම් විෂද විෂම කාර්යවලින් දුර වෙනවා කියන එක අනිකුද්දලියුත් කරන්න බෑ. හරි අමාරුයි. ඒකයි ඔය කිහිගේ යුද්ධයක් වෙන්නේ. පංච ඔක්කොම අනිත් පැත්තට ඇදී එක්කෙනෙකුට ඒක කර තියාන යන්න අමාරුයි. ඉතින් ඒකට වරින් වර අන්තිමට ඇවිල්ලා මේ වගේ තැනකට එන්න ඕනේ කාර්යෙට. ගියක් ගිනි ගත්තාම ඒ ඇතුලේ කිනෝ පෙන ගිනි නිවනක් හරි පියර පෙනගිනි කිරීම කරන නමුත් ඕකෙන් පුළුවන් වෙන පුංචි පැත්තක් කෙනෙක්වත් විතරයි. නමුත් බරපතල ගින්නක් ආවොත් අපි ඉදිරි නිවන හමුදාවට කතා කරනවා. <clears throat> එතකොට ඔය ගෙදර ඉඳගෙන පංචිද්දක් සිල් රකින්න එක ඒවල් ඇතුළේ තියෙන අර ගිනි නිවන උපකරණේ වගේ එකක් තමයි. තිබ්බට දෝෂයක් නෑ ඒක හොඳයි. නමුත් ගිනිය බරපතල ගිනි ගත්තාම ඒ ගිනිනව හමුදාවට එන්න ඕනේ. භාවනා මධ්‍යස්ථාන කියන්නේ ඇත්තටම සමතේ සඳහා අනුග්‍රහ කිරීම සඳහා හදලා තියෙන ස්ථාන. ඉතිව්වා මේ ශාසනය අතුරු වෙන කාලේ සංස්කෘතියට අතුරු වෙනවා. රාජරාජ මහත්වරු ඒව හදලා පූජා කරලා ඉන්න අයට අනුග්‍රහ කරපු නිසා ලංකාවේ එකම ඒ වගේ පුණ්‍ය භූමියක් වෙලා තියෙනවා. ඒ තරම්ම පිරිස මේ සමතනුගායකේ දක්වලා තියෙන එක කොහොමදත් තාතියක්. හැබැයි ඒක Hindu ඒ වගේම බුද්ධ ධර්ම ප්‍රසිද්ධව තිබිලා තියෙනවා. නමුත් කතෝලික ආගමේ මුස්ලිම් ආගමේ ශීක ආගමේ නොතිබුණා. ඒ ආගම් වල තාම තියෙනවා ඒ තම තමන් හදාගත්ත ඒ කිනින් යන හමුදාව. එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථාන. හැබැයි මේකේ හරි ලස්සන ගතියක් පෙන්නනවා. මේ ඔක්කොගම තියෙන බුදුහාමුදුරන්ගේ සුව. අර සම්මස්කතා ඥාන සම්මාදිට්ඨියට යනවට වැඩිය සමතානුග්‍රහිතද කියලා බලනකොට ඕනම ආගමක ගැඹුරෙන් අත ගාලා බලනකොට ඒ වගේ තියෙන මේ මූලික අරපද්ධතිය දැන් ඒක කැඩිලා දැන් තියෙන චාරිත්‍ර විතරයි චාරිත්‍ර විදුලිමුත් තියෙන සමාන කන්තිකේ බලانے යනකොට අධ්‍යයතම ගිහිලා තියෙන්නේ අපචනාශය කරපු මේ මූලිකම මේ ප්‍රතිසංසෝධන මනස ප්‍රතිසංසෝධන ආගම ප්‍රතිසංසෝධන ඒසා මුළු ඉන්දියාවේම වෙලා තියෙන්නේ මුළු ඉන්දියානු සංස්කෘතියම ඒගොල්ලෝ බුද්ධ ධර්මත් එක්ක හැප්පිච්ච කමේ ගිනි පුපුරු තමයි. වෙන්න මොකක්ද? බුදුජානක පාරෙන්ද පුදුම දැනුම් සම්භාරයක් තිබුණා. නමුත් කිසිම ගුණයක් තිබුණේ නැහැ. ආරේ චෛසික 52 එකතෙන් කරගෙන ඒකාග්‍ර කරගත්තාට පස්සේ මිනිස්යාගේ ඇති වෙන වෙනස වගේ තමයි බුදුජානකන්සේ ඔක්කොම පිටු කරලා ඒ දැනුම මේ කුණු කුටාගාරයක වහලේ ගහලා දුන්නා වගේ කැටි මණ්ඩල හැදුවා. කියන්නේ මන්ද හැදුවට පස්සේ ඒ සෑම කෙනාගේම දියුණුවක් තිබුණා. නමුත් ඒගොල්ලෝ ගාව සැකයක් පහළ වුණා. මෙවැනි ගුණයක් කරන්න පුළුවන් වෙන්නේ මිනිසෙකුට නෙමෙයි දෙවියෙකුට පමණයි ਸਰවබලධාරී කෙනෙකුට පමණයි. නිසා මේ ශාස්ත්‍රීය කුලීපදීච්ච මේ තරුණයාට මෙවැනි දෙයක් කරන්න පුළුවන් ද කියලා බුදුචානන්ත පිළිවෙල සෑහෙන සැකයක් ඇති වුණා. හැබැයි ඉන්නකන් බුදුචානන්සේ පොඩියක් වගේ, දජයක් වගේ අඬහැර පාගෙන වැඩි කරා. නමුත් සමචනාසේ පැමිණිට වරන් පස්සේ දන්න දහංගට තේරම දාලා ඉන්දියා භූමියෙන් දඹදිවෙන් මේ සම්මාදිට්ඨිය දුරස්තර. ආයසරය කරගෙන අන්නතර වෙලා මේ 52 චෛසික 52 අවුල් වෙච්ච මනසයා සමාධිය කරනකොට පස්සේ තියෙන කතිය වගේ ඉතින් 17 දුවදුවයි. හැබැයි අර මූලික ලක්ෂණ තියෙනවා. දැන් මෑතකදී කරගෙන යන මේ සමීක්ෂණ හොඳට පේන තියෙනවා. ඒ අපි දැනට කතෝලිකයි කියන ආදාන ආගමත් එහෙම නැත්නම් මුස්ලිම් ආගමත් ශීකාරුණ කොහොමද පිළිගන්නවා පැහැදිලියම මූලාරම්භය ලැබලා තියෙන්නේ මේ සර්වඥ දේශනාව. නමුත් විවිධ පාරිසරික තත්ත්ව සහ සංස්කෘතික තත්ත්වයන්. මේ මුස්ලිම් ආගම තනිකර කාන්තාර පසුබිම තමයි කියලා කියන්නේ. මේකත් එක්ක මේ කතෝලික ආගමත් එක්ක. චේතනිකා යුදෙව් ආගම තියෙනවා. මේ සෑම ආගමකම තාම අඩියට කෙල්බන්නකොට සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සරලා ඒ ඒ සංස්කෘතිවල තිබිලා තියෙනවා යම් යම් ඇදහිලි ක්‍රම. එමත් ඒක කොයි එකද සම්මාදිට්ඨි කොයි එකද මිච්ඡාදිට්ඨි කියන එක එදාම සැකයක් කියලා තියෙනවා. පස්සේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලායි වගේ පාද තබලා උන්වහන්සේලා පෙන්ලා දීලා තියෙනවා. මෙවුවා කාගේ ළඟත් හිටවල තියෙනවා. නමුත් මේක හරි හැටියට සම්මාදිට්ඨියෙන් තේරුම් අරගෙන ගුණාවක් ගත්ත දවසේ මේකේ විශාල පෙළ පෙළගස්මක් වෙනවා. හරියට 100ක් හොඳට පණ පොළ පණර දීපාවක්. ඒක නැත්තම් අපි අපිට නැත්නම් යකඩයක් අරගෙන ඒක හොඳට කාණ්ඩම් කරගත්තා වගේ. එතකොට වෙනසයි. එතකොට ඒක උතුරු අනිවාර්යයෙන්ම උතුරු පැත්තට දිශාගතයි. නමුත් අර බටහිර ඒ තිබුණු ආගම් වල ඒ සමත සමාධිච්ඡය තාවුරු කරගෙන ඊට පස්සේ අනිපස්සනාවට යෑමේදී පැහැදිලි පසුබෑමක් වෙලා තිනවා. ඒ නිසා අර සමත සමාධිච්ඡය තායසරයක් අර තිබුණු සංස්කෘතික ලක්ෂණ වලට නැවත උරාගත්තා. උරාගත්තට පස්සේ ඒක විපස්සනාට යන වෙනුවට ආය සරවලදාන දෙයියන්ට බාර දීලා ඒක දිනු පවණු කරන්න උත්සාහ කරපැත්තොත් දේව පුත්‍රයෝ එහෙම නැත්නම් මේ සාන්තුරු විතර පාර අරගෙන ඒගොල්ලෝ පොටක් අයින් කරුවා තමයි. ඉතින් අපිට කිච්චු නෑ ඒගොල්ලෝ උසස් කට්ටියක් වෙනම කට්ටියක් ඒගොල්ලෝ දේව පුත්‍රයි. අපි වගේ මිනිස්සුયો නෙවෙයි ඒගොල්ලෝ කියලා අම්මතර ආලවට්ටමක් ගැත්තා. අන්තිමට අනේ ඒ ටික බුද්ධ ආවසත්තා. හැම වෙලාවෙම දරුවචනාංශය තල්ලු කරට හදනවා. උන්වහන්සේ දරුවඥයි. උන්වහන්සේ සියල්ල දක්නවා. ලෝකෝත්තරයි කිට්ටු කරන්න බෑ. මෙහෙමයි මෙහෙමයි කියලා අර දේවාගම් වල ඇති කරගත්ත මේ දේව tattකටපත් කරන්න ගියා. මේක කඩන්නම දරුවචනාංශය කියන හැම මනුස්සයෙක්. අයිබ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මම අතනයි නිවන් දැක්ක මෙන්න මෙහෙමයි පයින් කියන එක මනුස්ස පියවර හොඳටම තියෙනවා. අනේ කිසිම ආගමක ඉතිහාසයක් ඔක්කොම මිත්‍යා කතා එහෙම නැත්නම් ප්‍රබන්ධ. සර්වඥාගේ බොහෝම ලස්සන ඉදිරිපත් කරලා තියෙන නිසා සම්පතෙන් විපස්සනාට යනකොට සම්පූර්ණ මනුෂ්‍යකමක් නැවතත් අර සප්පාය කර්ණු වැදගත් වුණාට සමත සමාධියකට අවශ්‍ය කරන්නා වූ සප්පාය කර්ණු සමත සමාධියට වැදගත් වුණාට ඒ සීලයෙන් සමාධියෙන් අනුග්‍රහ කරලා ඒ පුද්ගල විපස්සනාට යනවා කියලා කියන්නේ ආයතරයක් අර තමන් ප්‍රතිශක්ති කරගෙන වැක්සින් එක ගහගෙන නැවතත් ලෙඩ වෙන්නට යනවා. ඒ ගිහිල්ලා ඒ ප්‍රතිශක්තියක් සහිතව නැත්නම් සම්මාදිට්ඨියක් සහිතව මේ දේ කරනකොට ඒ සප්පායකම් ඇතිත නැතිද වශයෙන් දැනගන්න නැතිද නැති වශයෙන් මෙතන ඉන්නේ මිත්‍යා දෘෂ්ටික වශයෙන් දැනගන්න මෙතන සම්මා දෘෂ්ටි වශයෙන් ගන්න. ඔතේ දෙකදම කිසිම වෙනසක් ඇති නොවීම පිණිස දෙකම පිළිබඳ තද උපේක්ෂාවක් ඇති කරගන්න පිණිස අර සම්මා දිට්ඨිය මුතුම පන්නරයක් කියනවා. ඒක කියන විපස්සනා සම්මා දිට්ඨිය කියලා විපස්සනා අනුග්‍රහිතය කියලාත් මේකට කියනවා. ඒක පස්පාලින ආචාර්යවරු පෙන්නලා දීලා තියෙන්නේ සීල අනුග්‍රහිතය පෙන්නනවා නම් ඒක මේ හේනක දඬුවට වගේ. නැත්නම් පරිශන කරන්න ඉස්සරලා ඉඳා පිරිසුදු කරන. පරිශන ඉස්සලා බඩ යන මේ ඉඳ ප්‍රලේ බලලා මුත්‍රා බලලා පිරිසුදු කරලා කීර්තකට යවන්න. අනිත් වගේ පිරිසුදුවක් තමයි සීලය. ඊට පස්සේ සුතානුකහිතේ පෙන්ලා තියලා තියෙන්නේ පැලවට වතුර දාන. හේනේ නවදලි හේනේ ගොඩක් තරයවල හැට කරන පැල කන්දක්වල තියෙන පැල පුංචි ඉතර ළඟ තියෙන දොලකින් වතුර ටිකක් ගහලා ගෙනත් දානවා මේ යට පාත තැන් වල වුණා වැයිදියෙම හැදෙනවා ඊට පස්සේ සාකච්ඡානුග්‍රහිතය කියලා කියන්නේ භෝග පැලත් එක්ක වැවෙන කටුසර අනිකුත් තනකොළ වල් පැල ගලවනවා ගලවන්නත් ඒක වහ ගන්නවා පැලි භෝග පැලි නමුත් දෙතරස්ස තනකොළ ගත්තට පස්සේ භෝග පැලි පොළොව ගත්තට පස්සේ භෝගිය තනකොළ ගලවිලා නැපත ඊට පස්සේ කස්මුන්ට පස්සේ දාලා පසබුරු කරලා දීලා මේ පරිබෝධනාශනෙදි කරනවා ඒ වගේ මේ මේ පස්පුත් ගමිල්ල සමතන සාකච්ඡාන් කරයි ඊට පස්සේ පරිබෝධනාශනය තමයි සමතන ඊවර ධර්මයෙන් එද දෙන්නේ නැතුව ඒ පැලේන මේවා කොට අලු දානවා වතුරනවා নানা ප්‍රකාර ක්‍රම වලට විශේෂ පාළියට මහාවට ගෝණට ඉත්තයට එන්න දෙන්න තුරකින්න ඒක නඩුවටෙන් කියනවා ඊට පස්සේ අනෙක් දේවල් වලට පරිභෝතන ආශ්‍රය කරනවා මේ සප්තක්ක. විපස්සනා අනුගහිතේ පෙන්නකොට අටුවාචාර්ය වහන්සේ පවස්නවා විපස්සනා අනුගහිතේ කියලා කියන්නේ තමන්ම බවපු භෝගේ තමන්ම කැත්තක් අරගෙන කපාදු ගියක් කරන අරකට වයින් කළා. ඇතුලේ භෝගේ ඇතුලේ ගස්වල හැදෙන අධියාතු කියලා කියතියක්. මකුළු දැල් ගන්නවා. රොටු රොඩු වෙනවා. කොළ වෙනවයි කියලා කතාවක්. කොළ වෙච්චාට පස්සේ ඒක කොළ වෙන කොළවල ගොම්මන් කොළවල ගොම්මන්ට හැදෙන දේවල් වල කවදාකවත් මල්පෙ පෙන්නේ අතු ඒ අතුල ඇට විදි හදලා. ඉතින් ඒව කයින් ඒව ඇත්තටම කියනවා ඒ ගහටම පිළිල. අනේ පිළිල වෙන ඒව ගොවියගේ අතින් මෙතෙකල් අනුග්‍රහ කරපු කෙනා ගැතින් කප්පාදු කළා. අනේ කප්පාදු කරුවට පස්සේ ගහට හොඳ රාමුවක් හැදෙනවා. හොඳට අවුල් වැටෙනවා. ඊට පස්සේ ඒ තියෙන අතු වල හොඳට මල් පරනවා. ඒ වගේ තමයි විපස්සනා වෙන්නේ අපිට අර සමතනුගතයෙන් හදාගෙන තමන් හිත ශක්තිමත් කරගෙන තමන්ගේම රුචි අරුචිකම් පාපය. ශාසනය. ඒ වගේම එළඹසිටි කාරණා. එළඹසිටි කාරණා හැටියට හැඩගැහෙනවා මිසක් මේක මෙහෙම විය යුතුයි කියලා එළඹෙච්ච කාරණාවට නීති බනවන්නේ නැහැ. මේක වුණා දැන් ඉතින් මොකද කරන්නේ? ඊගාට මොකද කරන්නේ? ආයිගාට මොකද කරන්න තියෙන්නේ? තමගේ රුචි අරුචිකම් පෞෂත්ව පාවිල සාසන වෙන්නේ මොකද්ද කරන්න තියෙන්නේ? සීල සමාධි ප්‍රඥාවෙන් කරන්න තියෙන මොකද්ද? ඒච්චා. අනේ ඒක තමයි අමාරු. ඒක හරියට අර ශල්‍යකාරයේ කරන වැඩ වලට සම්බන්ධ කරනවනම් ඒ දෙක ඇතුළට ගිනිචර පස්සේ සීන ඇති කරන එක සමත සම්මාදිට්ඨිය. ඊට පස්සේ ලෙඩ බලන්න eBay. කපලා අන්නරක කෑල්ල අයින් කරන්න ඕනේ ඉතාම සූක්ෂම හේතනිකූරෙන් බලලා අත දාලා නැත්නම් ඒකනේ සලාකාවෙන් අයින් කරලා හරියට ඒ කාලෙ විතරක් අයින් කරලා නැවත මහලා ආය සමත සම්මාදිට පාර දෙනවා විෂ පිටේ නැති ඒ වාක්‍ය ඉලක්කය. අනේ කපල අයින් කරන කැලේදී තමයි මේ නරක දේ හොඳ දේ කරනවට වැඩිය නරක දේ නොකර සිටී. නැත්නම් හොඳ දේවල් එකතු කරනවට වැඩිය නරක දේවල් ඉවත් කිරීම කියන එක සූක්ෂම සිත් වෙන්නේ විපස්සනා සම්පන්න. ඉතින් මේක තමයි ඔය ආගමත් ධර්මයක් අතර ප්‍රධාන වෙනස ආගම හැම වෙලාවෙදීම එකතු කිරීම ගැන කතා කරනවා. ඒක නිසා සංස්කාරය. සංස්කාරවල එක ලක්ෂණය තමයි ආයුබණ්‍ය ආයුන් ගැන රැස්කිරීම. සංස්කාර පුඤ්ඤාවි සංස්කාර පුඤ්ඤාවි සංස්කාර අනිත්‍යවි සංස්කාර වලින් රැස්කරන. නමුත් විපස්සනා සම්මාදිත ගත්තට පස්සේ මේ අනිත්‍යකයට කඩාවුට දාගත්ත දෙයක් පරීක්ෂා කරන කෙනෙකුට වගේ හොඳට පේනවා මේ කැලල මෙතෙට විස බීජයි මේ කැලල මෙතෙට සාධනීයයි ඊට පස්සේ අර විස බීජ කොටස් ටික තමංගේ රුචිය උනත් තමංගේ මනාපේ උනත් සාහසයට ගැලපෙන්නේ නැත්තම් ශාසනයේ නාමයෙන් අතින් ඇට අතෙන් තමංගේ අතෙන් ඇඟේ මැටයක් අයින් කරන වාගේ අරුචස්සං කපහැර ඒවා නැත්තම් කෞෂත්ව ලක්ෂණ කපහැර ඉතින් මේ කපහැරන දේවල් බැලූ බැලමට රුචි මනාප පෞෂත්ව ලක්ෂණ වුණාට මේවා ෂට ක්‍රම වලට මායාවී ක්‍රම වලට වංචනික ක්‍රම වලට Tamanට පිළිකාවක් වෙච්ච තියෙනවා. දැන් මිත්‍යා ස්වරූපයෙන් පෙනී සිටට ඒවා මිත්‍ර ප්‍රතිරූපක. මිත්‍ර වශයෙන් පෙනී සිටින ප්‍රතිරූපක ධර්ම වචීපරම පියපහණි ආදි වශයෙන් දක්වලා තියෙන මිත්‍යන් වශයෙන් පෙනී සිටින ධාතු. අන්නව තේරුම් ගන්න බෑ ওই සම්පත සම්මාදිට්ඨියෙන් හොඳ ඈත පේන ඥානයක් පහළ වෙන තේ. ඒ ඥානය වෙනුවට සමතෙන් හම්බෙන සැපයට බැඳුනොත් ඒ සමතෙන් හම්බෙන ඥානය නෙමෙයි හම්බ වෙන්නේ උපදීකට වැටෙන්නේ. උපදී නවීම් පිටිත සමතිය සමාධිය. ඇති කරගෙන ඒ පේන යථාභූත ඥානයේ තේරුම් අරගෙන ඉස්සරහට ගිහිලා මේ සුද්ධ කිරීම ඔපරේෂන් එක. එහෙම නැත්නම් මේ නරක දේ ඉවත් කිරීම සිදු වෙනකොට හරිම නිකසයි. හරිම කම්මැලි කරවන සුළු. හරියම ඒකාකාරයි. ඒ මොකද අර සිචුකාර මේ සමත සම්මා දිට්ඨිය නැත්නම් සම්මා දිට්ඨිය සමතනේ පොදු සම්මා දිට්ඨිය ඍජු. ඒ කිසියම් ලස්සනක් නැහැ. චපල පාර, ඇද පාර හරි විචිත්‍රයි, හරිම సౌందర్యාත්මකයි ඔක්කොම නැකින් සුරල් දාලා පෙර ගන්නවා. ඒකේ වැඩ දාන්න. ඒ වැඩ දාන්න දාන්න දාන්න වෙන්නේ මොකද? අර ඒකාකාරී ඍජු පෙත හරිම ඉපා කරන සුළු නාස්තික වගේ පේන කම්මැලි ගතියකටපත් කරනවා. ඉතින් ඒ නිසා ඒ කියන වංචනික බව, ෂට බව, මායාවී බව තේරුම් අරගත්ත දවසට තමයි ඒ පුද්ගලයාට අර කියන මේ ආශවා පුඤ්ඤ භාගියා උපති වේපක්කා කියන සම්මාදිට්ඨියේ තියෙන පිළිකාවත් එක්කම ආදීනවයක් තේරෙකන අඥානාශවා ලෝකුත්තරානංගංගා කියන හැටත් පේන්න පටන් අරගන්නේ තමන් පිළිබඳව අර ධර්මයේ නිසා මත වෙන ස්වයං විවේචනය. ඒක සම්මා සංකප්ප කියලා කියනවා. ඒ ඉස්සරහට අපි කතා කරන සම්මා දිට්ඨිය ආවට පස්සේ සම්මා සංකප්පය කරනවා. ඒ සම්මා සංකප්පය බොජ්ජංගවලදී ධම්ම විචේ සම්බොජ්ජංගේ විදිහට ක්‍රියාත්මක වෙනවා. සමතේදී විචාර කියන චෛතසිකයේ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ආනේ ටිකේ කුරු ගැනීමකට මේ සම්මා දිට්ඨිය ලස්සනට මේ සාධනීය මෙයා නාස්තික. මේක පෝෂණයක් මේක විස බීජ කියලා තේරෙන්න පටන් ගන්නවා සර්වචන් වහන්සේ මේවා නොපෙන්වා දුන්නාම නෙවෙයි නමුත් සර්වචන්සේ කියන්නේ කොච්චර සර්වචන්සේ පෙන්නුවත් Taman තුර තියෙන ඒ විස බීජ මරතන් ඡටගති මායාවී ගති සහ වංචනික ගති ඒ වගේ ඇති ස්වරූපෙන් දැක්කොත් ඉතින් ඇති වෙන සම්මාදිට්ඨිය තමයි ඔය සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨියට නැගීම සිදු කරන්නේ ඒ විපස්සනා සම්මාදිට්ඨිය නැගී නැතුව කදාකත් එහාට ඒ විශේෂිතමක කියන්නේ ගෝත්‍ර භුඥානේ එහා පැත්තකන හිතෙන්නේම නැහැ. එයා හිතන්නේ මෙහා පැත්තේ ඉඳගෙන මෙහා පැත්ත යන කටේට උපදේශෙදී ඉන්නේ කොහොමදයි. Taman එහා පැත්තට යන්න හැකියාවක් එන්නේ නැහැ. මොකද Taman ප්‍රක්‍රියාත්මක වෙන්නේ ඒ වංචනික ධර්ම විකසන අපක්ලේශය. ඇති හැටියෙන් දැක ගැනීමේ ශක්තිය නැහැ. හරියට කියනවා නම් මේ ලෝකේ කක්මසගත ඥාන සම්මාදිට්ඨිය ඇති එක හොඳයි නැති එකට වැඩිය කියලා සම්මාදිට්ඨියක් තියෙනනේ. සදාචාර වෙන්නේ කොහොඳයි නොවනවට වැඩිය කියලා. අන්න ඒ වගේ තමයි මේ සදාචාර කියලා කියන්නේ. කය වචන දෙකනේ. අතන එහෙම නෙවෙයි. හිත ඇතුලේම තමන් එක නිදාගන්න, තමන් එක කන, තමන් එක නාන, තමන් එක උපදින, තමන් එක මැරෙන. ඒ වංචනික ධර්ම ටික. අනිකුත් සම්බ්‍රහ්මචාරින් වහන්සේලා පිහිට කරගෙන නැත්තම් ආදාසියෙන් බලලා ඒක තේරුම් අරගන්න ගන්න උත්සාහය උඟ දෙනකොට පේන්නේ මේ නිකන් සමාජ විරෝධී එහෙම නැත්නම් ආත්මාර්ථකාමී එහෙම නැත්නම් රස විරෝධී යටක් තියෙනවා. නැත්නම් සමාජ ආගම් විරෝධී කියනක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ආගම් හදාගත්තා. නිසා අනිකුත් ආගම් වලට බුද්ධ ආගමක් හදාන එකට මූලධර්මවාදී. ඒකෙදි මූලධර්මවාදී වෙන්න ඕනේ නැහැ. මොකද අනික් ආගම් මේකත් ඉස්සරලා ඒ බුද්ධ ආගමේ තියෙන හේදකම පැත්තක දාලා වෙදකම් ඉස්සර කරගත්ත කණ්ඩායම. අපිත් ආගම බුද්ධ ආගම ඒකත් ඒ පැත්තට යනවා මෙන්න මේ සම්මා දිට්ඨියේ විපස්සනා සම්මා දිට්ඨිය ඒක තියෙන අරුම ගතිය. ඒකට කතියින්ම කිච්චු කරන්නේ යෝනිසමනිස්කාරය නැත්නම් නොනින් සලකා බැලීම නැත්නම් රැඩිකල් විදියට සලකා බැලීම විප්ලවීය විදියට සලකා බැලීම ගණිතික ඉහළට පේනන විදියට සලකා බැලීම ඒක වැඩි කල වැඩ කරන එකක්. වැඩ කෙරුවොත් ඒ පුද්ගලයා ඉතුරු කරන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ පුද්ගලයා සාස්නික වෙනුවෙන් අඹරලා කෝවේ දාලා රත් කරලා ගන්නවා. එහෙම ගන්න බැරි මොකද? ඒ පුත්‍යාරම් වල මොන කම ලොක් කරනවා. මම ආයෙනේ ලොක් කර ගන්නවා. එතකොට අර විපස්සනා සමාධිය හැලෙන දුටුර වෙනවා. සමත් සමාධියේ කම්මස්කතා ඥාන සමාධිය පුතුරු වෙන පුළේකට වටිනා පුත්කලේ කරන සමාජයේට නමුත් Tamanට Tamanගේ අනුකම්පාව ආත්මකම්පාව කරුණාව නැතිවීමේ දෝෂයක් කියන. එනිසා කුසලකාර ලද්ද ක්ෂණ සම්පත්තිය ඉක්මව වෙනවා. ඒචා සර්වඥාන්සේ සනාගත වෙනවා කණෝ වේමා උපච්චකා. මෙච්චර ලස්සනට මේ කපා සම්පස්කත සම්පාදිකය තේරුම් ගත්ත අනුව ජීවත් වෙච්ච හැරගැහිච්ච එහෙම නැත්නම් මෙච්චර ලස්සනට අමාරු සමාජයක් ඇති කරගෙන ඇතුළත් ගැඹුරක් දක්කට කිනා ඒ ඇතුළ ගැඹුර ඇතුළත තියෙනා වූ මේ අනුසය වශයෙන් ආශව වශයෙන් අබ්බැහියට තමන්ගේ ගතට තමන්ගේ චාරිත තමන්ගේ මනාපයට තියෙන මේ මිත්‍ය ප්‍රතිරූපක කවුරු පෙන්ලා දුන්නත් වැඩක් නැහැ තමන් වශයෙන් දක්වන්න බැන්න ඉතී පුත්‍රට අර විපස්සනා සමාධිය පහළ වෙන්නේ එතකොට ඒ ආසවා පුඤ්ඤ භාග්‍ය උපතිමේ පක්ඛා කියන සමාධියේ ඉඳලා පිණුමක් ගහලා බඩ පිණුමක් ගහලා පිණුමක් ගහලා එහා පැත්තට පණින අධ්‍යානාසවා ලෝකුත්තරාමක්ඛංකා කියන එක සම්පූර්ණ බීජයක් වෙනවා. භ්‍රාන්තියක් වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා කෙනෙකුට ඒක වුණොත් අඥානාත වල උත්තර මග්ගංග ඒ රුකිට තේරෙනවා මම සංසාරෙ මෙච්චර කාලෙ කොච්චරක් මේ අද්දරට ඇවිල්ලා අර පුරුදු කමට පස්සේ පස්සේ කියලා. ඒ නුහුරු කම නිසා මේකට නාවද ඇත්තට මෙතෙන්දි තේරෙයි ඕනම කෙනෙකුට තේරෙනවා මේ ශාසවා පුඤ්ඤභාගය උපතිවේ පක්කා සම්මාදිට්ඨිය එවත අනාසවා අරියා අනාසවා ලෝකුත්තරා මක්ඛංගා කියන සම්මාදිට්ඨිය උප්පත්ති ඉඳලම තිබෙනවා. මේ දෙකෙන් පුරුද්දට අපි අර සාසවා පුඤ්ඤ භාගිය උපතිවේපක්කා ගිහිලා ජනප්‍රිය පැත්තට තමයි ගිහිලා ඒක ලොකු ආරස්සාවක් වගේ වැඩේ. ඔන්න මෙතන යක් පොතු වෙන බවක් අත්දකිනවා. ඉතින් මෙන්න මේ දෙකේ වෙනස හරියට ත්‍රිදර්ශයේ සාඥාන ඉස්ලාම් කප්පස්කතා ඥාන සම්මාදිච්චේ තේරුම් ගත්තා වගේම ඊ ගාව කඩයිම තමයි. ඒ අතරමැත්තේ තමයි ප්‍රතිපදාව කියන්නේ. ඒක නැත්නම් අර සීල විසුද්ධිය ඉඳලා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වාම තියෙන ඊට පස්සේ මා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ බඩපින්මක පැන්නකට. ඊට පස්සේ පුදුරන තියෙන්නේ අදිහා අනාසව ආශ්‍රව රහිත වූ ලෝකුත්තර මග්ගක. ඉතින් මේ වෙනස ඒක හරියට කාණේ කොට්ටුරයක් අරගෙන කන පිට දාලා හොඳ පිට දැම්මා වගේ හොඳ පිට දාලා කන පිට දැම්මා වගේ එකම තමයි. තම සම්පූර්ණ වෙනස් දෘෂ්ටි කෝණයක්. වෙනස් බැල්මක් ඒක ඇති වෙනවා. එහා පැත්තෙන් මෙහා පැත්ත දාන්න. ඒක අපිට සමාජශීලීව නම් නැත්නම් සමාජ ධර්මයට ගරු කරමින් ඒ සමාජයත් එක්කන කවදාකවත් හොඳ පිට කන පිට දාන්නත් කන පිට දාන්නත් මොකද ලෝකයා කියන හොඳ පිටමයි හොඳ පිට. කන පිටත් තිබුණාට ඒක පෙන්වන්නත් එක. නමුත් හිතුවක්කාරකමත් වගේ තමයි ඒ සමාධිච්චයේ ඔය විපස්සනා සමාධිච්චය මග්ග සමාධිච්චයටපත් වෙන්නේ ඒක අර අනුගයිත සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ පංචෛකිකවේ අනුකයිතා සම්මාදිට්ඨි චේතෝඵල විමුක්තියට චේතෝඵල විමුක්තානි සංසාරය. පඤ්ඤාඵල විමුක්තියට පඤ්ඤාඵල විමුක්තානි සංසාරය. ඒකකොට පඤ්ඤාඵල විමුක්තිය කියලා කියන්නේ මාර්ග ඥානය, විමුක්තානි සංස කියලා කියන්නේ ඵල ඒ සමත කරන්නේ. සමත පූර්වංග පක්ෂමේ. ඊගාට පඤ්ඤාඵල විමුක්තියට පඤ්ඤාඵල විමුක්තිය මේ උත්තරේ සංසාචක කියලා කියන්නේ මාර්ග ඥානෙ ඵල ඥානෙ ඒ විපස්සනා පූර්වංග ක්‍රමය. ඉතින් අන්නේ වෙනස ඇති වුණාට පස්සේ ඒ කුසලය හැදලා බැලුවට පස්සේ තමයි <clears throat> මිත්‍යකල් අනානාමේ පාරවල් දෙකේ <clears throat> චපල ක්‍රමයට ගියා. දැන් මේකමයි හරි අරක වැරදි කියලා තේරුම් ගත්තට පස්සේ දවසේ තමයි යාට නිරෝධ ගාමී ප්‍රතිපදාව මේකයි කියලා තියෙන්නේ. එතකන් මාර්ගේ නැතිකම නෙවෙයි. මාර්ගයේ තියෙනවා ඉතින් තියෙන චපලකම නිසා අපි මේ දෙකටම සමාන ඡන්ද දෙනවා. එහෙම නැත්නම් බොහෝ විට සාසව පුණ්‍ය භාග්‍ය උපදිනේ පක්කාවට වැඩි ඡන්ද දෙනවා. ඒක ওই සාස්ත්‍ව සංඥාසේ මයිතන කෝසම්බියට වැඩි වෙලාවේදී මේ වසාවස්තු පිටින්කමකදී හොඳ වස්නා සිවුරක් හම්බ වෙලා ඒ ගියත්ෝ ඡන්දයක් තියෙනවා කාර්මික සිවුර දෙන්නේ. ඊට ඒකට ඒකේ නිවාසිතු ඉන්නේ දේවදත්ත. විශාල පිරිසක් එක්ක බොහොම ඥායලා කතා කරලා ඉන්න සාරිපුත්‍ර සාංශේ වරින් වර ඇවිල්ලා ආර්ථික ධර්ම කන්සාස්නා කළා. ඉතින් පිළිදෙන් 99%ක්ම කිව්වලු මේක දෙන්න ඕන දේවදත්තට මොකද එයා අපිත් එක්ක හැම දවසෙම ඉන්න සාරිපුත්‍ර සාංශේ ගෝයන් කපපු කාටි කරා. ඇවිල්ලා බණක් කියලා යනවා. එයා අපිත් එක්ක ඉන්නේත් නෑ සුවතකම කුත් නෑ නිසා මේ සුව දෙන්න ඕනේ. දේවදත්තට යහමතු දුකේ සැපේ අපිත් එක්ක. ඒ නිසා ඒ වැඩි ඡන්දයේ 99%ම ශිවර පූජා කරලා තියෙන දේවල්. මේක තමයි ලෝක ධර්ම. ඉතින් ඒක සාරිපුත්‍ර සාංශේ ගුණයක්වත් එහෙම නැත්නම් දේවදත්තේ ගුණයක්වත් නෙමෙයි පෙන්වන්නේ. අපේ චෛතසික වලින් 99%කුත් උත්තරම තමයි. හරියට මේ සම්මාදිට්ඨිය කියන එක තේරුම් ගත්තේ නැත්නම් දේවදත්තත් එදා ඉන්න ඕනේ ලක්ෂණ පූජා කරන්න පුළුවන්. සාරිපුත්‍රත් ඉන්නවා ඕනේ ලක්ෂණ කරන්න පුළුවන්. නමුත් ජනමතේ දුවන්නේ නම් අර දේවදත්තක දින උදේම ලහන් ගන්න කයින් ආවලා සමාජ සේවාවල ගිහිලා මේ මගුන්ගේ දෙත්ත මලගේ දෙත්ත පිට පාතට නැත්නම් අපාංශ කොට වැඩලා ඇති කරගන්න ගතිය. ඉතින් මේක පුමුල් දර්ශනයේදී එහෙම නැත්නම් සමාජ දර්ශනයේ එහෙම වුණාට ඒ කියන්නේ අවුසුළු විසුලක් වගේ මේ පැත්තෙන් අපි විස්තර කරාට ඔක තමයි වෙනස මේ විපස්සනා සමාධිය මග්ග සමාධිය ඵල තමයි. හැබැයි ඒක එච්චරම වැදගත් නෑ කියන්නත් බෑ ඕක කියන්නත් බෑ. අර ඉස්ලාම නියම කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ඇතිවීම හා සමාන වැදගත්කමක් තියෙනවා. ඒහා සමානමයි මේ මාර්ගංග පහළ වෙන්න නොවෙනවා කියන එක මොකද ඒ දෙකම මේෂ ඇරලා තියෙන්නේ අපි පුරුද්දට කන්නේ අපි රුචිපා ත්‍රිපුත්‍ර ඥාන කිච්චන මේ මේෂ ඇරලා තිබ්බට අපි යමක් තෝරනකොට අපි රුචිය නිසා තෝරනවා ශ්‍රද්ධාව නිසා තෝරනවා අනුශ්‍රවේ නිසා තෝරනවා ආකාර පරිවිතක් නිසා තෝරනවා දිට්ඨි නිධාන කන්ට නිසා තෝරනවා සද්ධානි සතෝරණ කියලා කියන්නේ Taman හැමදාම ගන්න එක විතර අනිත් පැත්තේ මුත්‍යා දෘෂ්ටිකයි කියලා කවදාකවත් බලන්නෙත් නැහැ. ඒකේ සත්‍ය තිබුණත් එක්කයි. ඒකට රුචියට යනවා. ඒ Taman ප්‍රතික්ෂේප කරන දේ අරුචි කියලා ප්‍රතික්ෂේප කරන සත්‍ය තිබුණත් ඇත්තට මේ මූල වාක්‍ය දන්නේ නැහැ. තිබුණත් තමයි. අනුශ්‍රවය කියලා මම අහලා තියෙන මගේ ගුරුනාථ කියලා තියෙන මේමයි කියලා අහලා තියෙන ක්‍රමයට ඒ ටික තෝරනවා. මිසක කවදාකවත් ඒ තුන නැතුණත් සත්‍ය අනිත් පැත්තේ මම ගන්නවා. ඒ වගේම තමන්ගේ තර්කයට එහෙම නැත්නම් ගහපා දීමට දිනුවට ඒ තුළ සත්‍ය නොතිබෙන්නේ කියලා. සත්‍යයෙන් තර්කයෙන් පරිදිච්ච පැත්තට සත්‍ය තියෙන්නේ කියලා. ඒ නිසා සත්‍යවාදී. එතන පිටිනි ජනකන්ති කියලා කියන අපි කතා කරන දෘෂ්ටි වලටපත් වීම නිසා මේ අපි අනේ කේමයි සත්‍ය තියෙන අනිත් පැත්තේ නැහැ කියලා පුදුමාකාර විදිහ අපි පංගු පිළිවක් ඇති කරගන්න. යාම සත්‍ය නැති එක වැරදිදී හැමදාම අල්ල බදාගෙන ඉන්න එක තමයි තිටි ගන්න කියලා කියන්නේ. ඒතොරත් මේ පුද්ගලයා අවස්ථාව ගන්න. ඉතින් ඒක නොවීම පිණිස මොන වෙලාවෙකින් මතක තියාගන්න ඕනේ මේ විපස්සනා සම්මාදිට්ඨිය කියහම පැමිණි දේටයි මුණ දෙන්නේ. පැමිණි දේ සත්‍යව නොවෙන්න පුළුවන්. රුචිය නොවෙන්න පුළුවන්, අනුස වෙන්න වෙන්න පුළුවන්. තමන්ගේ ආකාර පරිවිතක් වෙන්න වෙන්න පුළුවන්, දික්ෂණී ඥානකාන්ති නොවෙන්න. නමුත් සර්වඥාන්ති කියන ඕනම මනස හිතකට පැමිණි දේට මුණ දීමේ ශක්තිය උප්පත්ති ඒක ක්‍රියාත්මක කරන්න යනකොට පුරුදු නැති ශ්‍රද්ධාවට නැති රුචියට නැති අනුසවයට නැති ආකාර පරිවිතක්කයට නැති පිටිනි ජානකන්තයට නැති උනා ඒක පැමිණියේ මොකටද මේ පණිවිඩ කාර්යය දෙන්න හදන පණිවිඩය මොකක්ද කියලා බලන්න මිසක දූත ලක්ෂණ බලන්න යන්නේ දූත ලක්ෂණ බලන්නේ පස්සේ උගහන්න ඕනේ මොකටද ආන්නේ ඉතින් අපි එනකොටම දූත ලක්ෂණ බලලා දූතයලව ගන්න කියොත් මේ වගේ දෙයක් තමයි වෙන්නේ. මේ සම සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨියට යනකොට ඒ නිසා සමහර විටක සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය යනකොට ඒක රැඩිකල් වාදී වෙනවා. නැත්නම් විප්ලවීය ගතියකට එනවා. හැබැයි ඒක ඒ කස කැවීම එන්නේ ධර්ම. ඒක මෙන්න මේ. උපචිකතියක් නෙවෙයි. ධර්මයේ මාර්ග පස්සේ පුදුලයා ඒ තමන්ගේ විමුක්තිය හොයාගන්නේ සමාජයට ආවඩල සමාජය කියන තාලෙට නෙවෙයි ලේසිම තැනින් තුනියම තැනින් කඩාගත්තා. අනේ එදාට සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේ පක්ඛා කියන සම්මාදිට්ඨිය අරියානාසව ලෝකුත්‍රා මග්ගංගාපත්ත පත්ත මේක හරි විශාල වෙනසක් දර්ශනේ පැත්තේ බලනමුත් ක්‍රියාව සිද්ධ වෙනකොට ඉතාම තුනි ඒ නිසාම දෝ ඒ නිසාම දෝ සර්වචන්සේ සඳහන් කරනවා ගිහිල්ලා හැරිලා බලනකොට තමයි නියම පාර තියෙන්නේ යන්න ඉස්සලා පාරයි මාර්ගය අමාර්ගය දෙක එක වගේ පේන. ඉතින් අර මේ මේ කොට්ටෝර ගහින් ගාට කොට කොට යනවා. තෙල් ගාට කොට පුදාට කොට පැටෙනවායි කියලා නියම සම්මාදිට්ඨිය ගහපු දවසේ ඒ පිළිච්චේ. ඒකෙ දිච්ච කඩලා. ඒ වගේම සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපද බලන් කඩලා ගිහලා ඒ පුද්ගලයා වෙනස් කෙනෙක් වඩපත් වෙනවා. ඒකල්ල හැරලා බලන්න තමයි දෙන්නේ. අක්කෝ මෙච්චර කල් දුණා. මේ තත්ත්වෙ මෙතෙන්ට තත්ත්ව කරලා තිබුණේ නැහැ. අනිත් දේවල් වලට තට්ටු කරා රුචි නිසා, මනාප නිසා, දිච්චි නිසා, නැත්නම් <clears throat> අනුසවේ නිසා, තර්ක නිසා. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙළ ගහලා තියෙන විදිහට නිවන දැක්කට පස්සේ තමයි මාර්ගපට අපේ. ඒ නිසා බලනකොට කොයි කෙනා කොයි වෙලාවේ හරි තැනට තට්ටු කරයිද කියන එක සම්පූර්ණ අනාලම්බිත නිසා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා නිවන අනාලම්බිත ධර්මයක් කියලා. පින තිබුණාට, ශීප තිබුණාට, ක්‍රමවේදය තිබුණාට මේ හරියටම අලිබබාට අවුරු 7ේ ඒ දොරටු ගාන කියලා හරියට ජප මන්ත්‍රය කිව්වොත් උර ඇරෙනවා. මන්ත්‍රය වෙනස් වුණොත් ඇරෙනවා. ඉතින් ඒකට ප්‍රතිපදාවකින්ද මේක වෙන්නේ නැද්ද කියන එකට ලොකු ප්‍රශ්නයක් වෙනවා. නමුත් සර්වඥයන් සඳහන් කරන ප්‍රතිපදාවෙන්මයි මේක සිද්ධ වෙන්නේ. එතන ගියාට පස්සේ සම්පූර්ණ අහම්බෙට උත්තරයක්. ඉඩක්. එනිසා සමත සම්මාදිට විපස්සනා සම්මාදිට යනකොට මනස හිතේ කවදාකවත් නැති විදිහට අලුත් දොර දොර ජනෙල් විවෘත වීමක් සිදු වෙනවා. හැබැයි ඒ දොර ජනෙල් එදා ඉඳලා තිබුණේ වහකට. පැහැරලා බලන්න ඕනේ කියන මනස හිතක විකාශය වීම, විචිතුරු වීම, විස්තර වීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. සම්මා දිට්ඨිය ප්‍රධානම දේවසේ මිත්‍යා දිට්ඨිය අපායට ඒකාන්ත ගමනක් වශයෙන් සර්වඥයන් සදාන් කරන නිසා සර්වඥයන් සදාන් කරනවා යම් කිසි මිත්‍යා දිට්ඨිය ඇතුව ඉති මිත්‍යා දිට්ඨිය ඇතුව යම් චේතනාවක් යම් ප්‍රකල්පනයක් නැත්තම් ඉස්සරහට කරන්න තියෙන දෙයක් මොනවා කරත් ඒකේ මනසට අහිමි. පිච්ඡා සංකප්ප ගෝචරාතේ අසාරේ සාරමතිනෝ තේ සාරං සාති ගච්ඡන්තෝ තේ සාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා අසාරේ සාරමතිනෝ සාරේ චාලා සාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා ඒ වගේම සාරේචා සාර දර්ශිනෝ අසාරේචා දර්ශිනෝ තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරං තේසා කියලා කියනවා මිච්ඡා සංකල්පයතු කතා කරත් ක්‍රියා කළා වචනයක් එක් කරා කරත් අහිමි පිටිනවා යම් දවසක සම්මාදිට්ඨිය පිටියාන ඒ පුද්ගලයාට ක්‍රියාවෙන් කතාවෙන් හැම එකම අර සම්මාදිට්ඨියේ ශක්තිය නිසා හැමදේම සුගති පිටිනවා හරියම පිටිසෙක නෑ මට තේරෙන්නේ නැහැ ඇතුලේ මොකද වෙලා තියෙන්නේ කියන හැම එකෙම මේ සුවඳ එන්න පටන් ගන්නවා. ඒක උපමාවක් කියනවා මේ තිත්ත ලැබු ඇටයක් එහෙම නැත්නම් කරවිල ඇටයක් කොහොම ඇටයක් පැල කරපුවා මේක පොළවේ උරාගන්නේ තිත්ත රසය. ඵලයේ තිත්තමයි. ඒ වගේම අඹ ඇටයක් නැත්නම් මේ පැණි පූල් ඇටයක් හිටෙවුවොත් ඒ ඒ පොළවේම උරාගන්න රසය පැණි රසමයි. මිහිරිමයි, භද්දකමයි. ඵලයේ භද්දකයි මොකද කියන්නේ ඉච්චි පිච්ච මේකේ පාපකයි. දෘෂ්ටි පාපකන එහර කරවිල යටියට අවතාවගත තාරේ වගේ තමයි. අරකේ තියෙනවා දිට්ඨි පිටකවේ භාතික. භද්‍ර වූ මංගල වූ දෘෂ්ටියක් තියෙනවා. එචා වැරදි අදහසෙන් කරා. ඒ වෙලාවේදී භාග පිටකේස නැතෝ කරා. ඒ මනුෂයාගේ අත්‍යපලෙ මත. ඒ නිසා තර්කයේ ධර්මයට කට කරන්නේ කියන කෙනාට ඒක තේරුම් ගන්න අමාරුයි. ඇයි මේ කෙනෙකුට මෙච්චර හරියන්නේ? ඇයි කෙනෙකුට වරදින්නේ? ඒකේතුව ඒ පුත්කලේ කරේ අඩියෙම ඇති වෙලා තියෙන සංඥා චිත්ත පිටියොල සකස් ඒ නිසා නිතරම මතක තියාගන්න අපි සතියෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම සම්පජඤ්ඤයෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම අනර සංඥා චිත්ත පිටි කියනවා හරි පැත්තට දාන්න කටයුතු කරන නිසා අපිට විශාල ධර්ම කොටස මතේතුණාට අපි ධර්ම කටපාඩම් නොකරට එහෙම නැත්නම් සමීකරණ නොදැනගත්තට මේ සතිය මේ විශේෂයෙන්ම සංකප්ප දික්ටි සකස් කරන නිසා බුදුජානනාංශයේ ප්‍රඥාවෙම නැතුණට කරුණාවෙන් උනත් අපිට පිට සකස් කරලා දීලා තියෙන නිසා ගත කරන හැම චිත්තක්ෂණයකම ඇත්තාක් සත්‍යයෙන් ගත කරොත් අර කම්මසකත සම්මාදිට්ඨිය කම්මසකත ඥාන සම්මාදිට්ඨිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩේ. අද අද දවසේ ධර්ම දේශනාවත් ඒ වර්ධනයක් පිණිස ඒ පාන්තෙන් හේතු භූත වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැවත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා